තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අරියතුන් වහන්සේ. ඔබ වහන්සේ ඇත්තටම ධර්ම සාකච්ඡාව ගොඩාක් කැමැත්තෙන් බලාගෙන හිටියේ. මේ මොකද අපිට අපේ දැනුම පොඩ්ඩක් ඔබ වහන්සේත් කතා කරනකොට අපේ යම් කිසි වැරදි තියෙනවා නම් අපිට හදාගන්න පුළුවන්. ඇත්තටම ටිකක් අතරමංගල වගේ හිටියේ අපි කියන්නේ ධර්ම මාර්ගයේ සාමාන්‍යයෙන් වඩලා තිබුණේ. නමුත් අපිට දැන් අර ඉදිරියට යන දේවල් ටිකක් අවහිර වෙලා තිබුණේ ඒ වහන්සේගේ දේශන ඇහුවට පස්සේ අපේ පූර්ව සීනකට තමයි ඒව අහන්න සැලසුනේ. ඒකෙන් කොහොම හරි අහලා ඒකේ මම එක වචනකින් දැකලා තමයි ඒක අහන්න ගත්තේ. කියන්නේ පොඩි වචනයක් තුන මට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තායි කියලා. ඊට පස්සේ දිගටම අහන්න ගත්තා. කොහොම හරි මාස එකමාරක් විතර ඇතුළත මගේ අර භාවනාවේ දැන් කරගෙන ආපෙකේ තවත් ලොකු වෙනස්කම් ගොඩක් වුණා. ඉතින් මේ ඇත්තටම මේ ඔබ වහන්සේලා මේ කරන මෙහෙය ඒක මට වචනෙන් කියන්න බෑ මොකද ලංකාවේ ගොඩාක් අය ඉන්නවා දැන් දන්නේ නැහැ ප්‍රසිද්ධියේ. නමුත් මේ ධර්ම මාර්ගේ ගිහිල්ලා සමහරලාට අතරමං වෙලා මේ එතකොට දැන් සමහරලාට දර්ශනට පත්තල එතනින් එහාට මග වඩන්න දන්නේ නැති මේ අය ගොඩක් ඉන්නවා. දැන් මොකද මම ඉගෙනගත්තු තැනට මම එක්කන් ගියා කට්ටිය එක්කන් ගිහලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ තැන්වල ඒ දේශනාවට වෙලා මේ අවබෝධයෙන් එතනින් එහාට ලොකු මේ ගමනක් යන්න එහෙම දැනගෙන හිටියේ නැහැ. නමුත් සුභාන්තර මේ සිත ගැන මේ විදිහට දේශනා කරනකොට බාහිරින් වෙන්න අපි බලුවේ දැන් ඇහැට රූපයක් පේනකොට බාහිරින් තියෙන මොකක් හරි අරමුණ වුණාම තමයි එතන සිත සකස් වෙන්නේ. නමුත් දැන් මේ සියල්ල සිත කියලා දකින්න දැන එච්චර පුහුණු වෙලා හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ දේශනා කරනවානේ ඇත්තම ටීවී එක බලනකොට සිතේ කොහින්ද රූප, සිතේ කොහින්ද ගංගා. ඉතින් මේ පුණෝ අපට ගොඩාක් වටිනවා. ඉතින් ඒකෙන් මේ ලොකුම මේ අවබෝධයක් ලැබුවා. මොකද අපි ධර්ම මාර්ගයට ගිහිල්ලත් එතනින් පු탁 ඉගෙන ගන්නනේ සිත කියන එක අවබෝධ කරගත්තා. මේ අපේ ආයතන හයේ සිත බලන හැටි කියන්නේ උපත සිතේ නැතිවීම එහෙම මේ පුහුණු වුණ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ එතකොට මේ ප්‍රතිපදාවක කටයුතු කරනවද? ප්‍රතිපදාවක කටයුතු කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම ওই දහම දැනගෙන ඊට පස්සේ අපි යම් කිසි කල්යනා විද්‍යාන් වහන්සලා කෙනෙක් ළඟට ගියා. එතෙන්දී අපිට ආනාපාන කියන්නේ තියරි එක. ඒ කියන්නේ මේ සිත කොහොමද සකස් වෙන්නේ, කය කොහොමද මේ ලෝකේ ධර්මතා ටික. මේ මේවා හැදිලා තියෙන්නේ ජීවි අජීවි බව. එතකොට ඒක සකස් වෙන දැන් සිතක් කියන්නේ කොයි මොහොතේද හටගන්නේ. මේ ආනාපාන සතිය සමතය කියලා දුන්නා. ඊට පස්සේ ධ්‍යාන වලට ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙ දක්වා වැඩුවා. ඊට පස්සේදී සිතක් කියන එක නාම රූප නාම ධර්මත් එක්ක ඊට පස්සේදී පංචස්කන්ධයක් වශයෙන් හේතුඵල වශයෙන් ලෝකයේ ඇතිවීම නැතිවීම සිත් තුළයි කියලා ඒ ටික අපිට සාමාන්‍ය සමතයක් විදිහට පුහුණු කරා. ඊට පස්සේ ඉතින් ආනාපාන සතිය ස්වාමීන් වහන්සේ විදර්ශනාව කරා. මම ඒ විදර්ශනාව මේ කියපු හැම වචනයක්ම ස්වාමීන් වහන්සේ ඔය කිය ඔය පැහැදිලි කරපු හැම දෙයකම අපි දැක්කේ දැනුම විතරයි. ධර්මය. දැනුම දැනුම දැනුම ධර්මයේ නෙමෙයි. ධර්මයේ නෙමෙයි දැනුම. දැනුම. ඔව් එහෙම තමයි ස්වාමීන් වහන්සේ මුලදී කියන්නේ එහෙම වුණ නැහැ. නෑ ඔබතුමිය දැන් පැහැදිලි කරන කාරණාවෙත් ඒ ඔය කියාගෙන යන සේරම දැනුම තමයි කියන්නේ. ධර්මයේ කියන්නේ මුලදී සමතේ විදියට තමයි අපි එක කියන්නේ අපිට තේරෙන්නේ නැහැ සිතක් කෙනෙක්ට අඳුගෙන තිබුණ නැහැ. අපි මෙහෙම දැන් කාලේ ගොඩාක් එහෙම වුණත් යනවානේ. ඔය ඔයම අපිට දැන් ඔබතුමේ ගොඩාක් කතා කරන්න වෙනවනේ. එතකොට ඔබතුම ඔබතුමියටම දේශනාවක් කරන්න පුළුවන් නේ. ඒකනේ. ඉතින් පැහැදිලි කරන්න ඔබතුමිය මේ දැන් ඉන්න තැන. ආ ඉන්න තැන සාහිත්‍යයේ පළක් නැහැනේ. ඔව් විදර්ශනාව කරා ආනාපාන සතියේ. එතෙන්දී දැන් මේ හුස්මට සමාජීක දැනීමට හිතමු කරේ ඊට පස්සේදී මේ නිකන් කපුව ගැහෙල ගැහෙල වගේ ඊට පස්සේදී මොකුත් දන්නේ නැහැ. දැන් හුස්මට දැනීමට හිත යොමු කරා කියන එක විදර්ශනාවක් නෙමෙයි. ආ ඒ කියන්නේ මෙහෙම දැන් ඇතුළ හුස්ම ගිහිල්ලා නැති වෙනකොට එතන දැනීමට ඔස්සේ එනවා ඊට පස්සේ ඒක වේගවත් වුණාම ඒක දිහාත් බලනවා ඊට පස්සේ වේගවත් වෙනවා ඒක විදර්ශනාවක් නෑ එහෙම සාමිනාස. එක තැනකවත් විදර්ශනාවක් ඔය එක තැනකවත් විදර්ශනාවක් නැහැ සමතේ විතරයි. එහෙම සාමිනාස. ඊට පස්සේ හැබැයි මට මන් දන්නේ නැහැ මොකක් වුණාද කියලා. කොහොම හරි කිසි දෙයක් දැනෙන්නේ නැතුව ගියා ඊට පස්සේ හුස්ම එනකොට තමයි මට ඔබතුමිය කිව්වා නේද අපේ දේශනා ඇහුවා කියලා ඔබ වහන්සේලාගේ දේශනා ඇහුවා මම තවම මේ මට ටිකයි ස්වාමීන් වහන්සේ අහන්න පුළුවන් උනේ එකයි එතෙන්දී මට එකයි ඇහුවේ. වෙනස කීයක් ඇහුවද දේශනා එකක් දෙකක් තුනක් කීයක් විතර ඇහුවද? ආ දැන් නම් හැබැයි ආර්ය සරලව ප්‍රතිපදාවේ නම් දිගටම ඇහුවා. හ්ම් හ්ම් එතකොට විදර්ශනාව පැහැදිලි කරනවා නේද මේ මේ හිත දකින්න එකයි කියන්නේ. ඔය කියන්නේ හිත දැන් දකින්නකොට හිත දැන් බාහිර අරමුණ නැති මොහොතකනේ සිත නතර වෙන්නේ නෑ නෑ ඔය එකක්වත් නෙමෙයි ඔය කියන එකක්වත් නෙමෙයි ධර්මය ඔය ධර්මය නෙමෙයි ඔබතුමිය ඔය මුල ඉඳන් කියපු කිසිම තැනක අපි ධර්මය දැක්කේ නෑ ධර්මය තාම ඔබතුමිය එක එක තැනකවත් අපිට ධර්මයේ දේශනා කරේ නෑ ඔබතුමිය Hindu ධර්මයක් තමයි දේශනා කරේ බුද්ධ ධර්මයේ තාම ඔබතුමිය දේශනා කරේ නෑ නෑ ස්වාමීන් වහන්සේ හැබැයි ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක නැයි නැතුණාට පස්සේ මට හුස්ම එනකොට තමයි මතක් වෙන්නේ ඒක තියෙන්නේ වේදේ වේදේ තියෙන්නේ Hindu Hindu ආගමේ හැබැයි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මගේ ඔක්කොම සිතුවිලි සම්පූර්ණයම වෙනස් වෙනවා මට නිකන් ඒක තමයි ඒක තමයි ඇත්තටම මක්මුලා වගේ මග්ගහ මග්ග ඥාන දර්ශන විසුද්ධිය පටිසංකා නැත්තම් මග නොමග පැටලීම ඔබතුමියට මග වැරදිලා එහෙම සවිනාස් ඔබතුමියට මග වැරදිලා නිවන් මග නෙමෙයි ඉන්නේ. නියම සවිනාස් ඊට පස්සේ වෙයි. තව දවසක් ඉන්නකොට දැන් ඊට පස්සේ මම ඔබතුමිය සමතේ තුල හිර වෙලා. අපිටත් ඔය වෙලා තියෙනවා. අපි ඒක පොඩක් අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ඔය ඔතන ඔතන නෑ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම. ඔය පස්සක තවස කරපුවා තමයි කරලා තියෙන්නේ. ඒක නිගණ්ඨ නිගණ්ඨ ධර්මයක් තමයි එතකොට වෙන්නේ. ඒක එහෙම තමයි අපි අපිට ඒක කියන්න වෙන්නේ. අපේ හැම දේශනාවකම ඔය ගැන අපි කතා කරනවා. මේ දැන් අන්තිමටම දාපු එකෙත් ඒ දැන් ඒ කතා කරන්නේ ඒ තුමිය කියන්නේත් ඒ දේම තමයි. එතුමියට වැටහෙනවා අපි දැන් අන්තිම දේශනේ තව කොටසක් තියෙනවා ඉස්සරහට. ඒ අන්තිම දේශනේ අද දැන් මේ මොහොතේ අපි ඉදිරිපත් කරපු දේශනයක් යනවා දැන් YouTube එකේ. එතනත් ඔය දෙමයි කියන්නේ. එතුමිය ඒ කියන ටික ඒ විදිහටම යනවා YouTube එකේ. ඒකේ මේ ඇත්තටම ඒකේ එතුමියට පැහැදිලි කරන කාරණා මම හිතනවා ඔබතුමියටත් හරියනවා. ඒ ඒ දෙයම තමයි හරියන්නේ. ඒ කියන්නේ එතන තියෙන වේදේ Hindu දහම. බුදුදහම නෙමෙයි. අද ගොඩාක් මේ භාවනා මධ්‍යස්ථානවල පන්තිවල කරන්නේ Hindu ආගම. එතන බුදුදහම නෑ. මේ මේ බුරුමෙන් ගෙන ආපු ඒ ඒ භාවනා තමයි උගන්වන්නේ. ඒ එතන බුදුදහමක් නෑ. බුදු ධර්මයේ නෑ. ථේරවාදී බුදු දහම ගිලිහිලා තියෙන එතන. එතන නෑ. හැබැයි ස්වාමින්වහන්ස මේ ඒ පාවෙන මත්තුමා එක නෙමෙයි බුද්ධඝම. බුද්ධඝමේ බුද්ධ ධර්මයේ එක නෙමෙයි. බුදුන් වහන්සේ ලෝකෙට දැන් බුදුන් වහන්සේ ගාවට කාවරු ගියාම භාවනා කරන්න කිව්වද? බුදුන් වහන්සේ කිසි කෙනෙකුට ළඟට ආවම භාවනා කරලා කියන්න කියලා තියනවාද සූත්‍ර පිටකේ කොහේ හරි භාවනා කරන්න කියලා? නෑ. අයියේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන දර්ශනයක් තියෙනවා. බුද්ධ oh. දර්ශනය. ඒ oh. බුද්ධ දර්ශනයයි විදර්ශනා. ඒකට oh. භාවනා එහෙම අද්දක තියාගෙන කරන එකක් නෙමෙයි. බුදුන් වහන්සේ ඒ ගුරුවරු ගාව ඒ දේවල් කළා අත්හැරියා. අත්හැරලා බුදුන් වහන්සේ සිත හැදෙන හැටි එව්වා. සිතෙන් මිදුන් නැත්තම් දුකෙන් මිදෙන්නේ නැති බව බුදුන් වහන්සේ දැක්කා. බුදුන් වහන්සේ සිතෙන් මිදෙන මග හෙව්වා. සිත හැදෙන හැටි දන්නේ නැතුව සිතෙන් මිදෙන්නත් බෑ. අන්න සිත හැදෙන හැටි දැනගන්න එක මහා ප්‍රඥාවට අසුවයි. ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤායන් ධම්මං දුප්පඤ්ඤස කිව්වේ ඒ නිසයි. එතකොට අපිට තියෙන ගැටලුව මුළු සමාජෙම බුද්ධ දර්ශනේ කිලිවිලා. අසරණ වෙලා. අද ඔබතුමියත් ඒ දෙයමයි ඒක නිසා ගැටලුවේ පැටලිලා ඉන්නවා. අතරම අද ගොඩක් වික්ෂුන් වහන්සේලා කරන්නේ බුද්ධාගම නෙමෙයි නිගණ්ඨ ධර්ම. අධර්ම ප්‍රතිරූපක. ඒ බුද්ධ ධර්ම නෙමෙයි. බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ ලෝකයේ ඇත්තක් නොවන හැටි දකින ආකාරය. ඒක සිත හැදෙන හැටි දකින්න ඕනේ. ඒ දිනෙන් තමයි මහා නිධාන සූත්‍රය, සලායතන සූත්‍රය, මදුපින්දික සූත්‍රය මේ සූත්‍ර ගණනාවක්ම තියෙන ඒ වෙනුවෙම තමයි. ඔය හැම සූත්‍රෙම තියෙන හිත හැදෙන හැටි. යමෙක්ගෙන් ඇහුවොත් හිත කොහොමද හැදෙන්නේ කියලා හිත කියලා දෙයක් මේ ඇඟ ඇතුලේ තියෙනවද? ඔව් නෑ. හිත කොහෙද තියෙන්නේ? ඒක කියන්නේ ස්වාමීන් වහන්සේ. හිත කියන්නේ ඇත්තටම බඹරයක්. දැන් සද්දයක් අපිට පොඩ්ඩක් කනට ඇහෙනකොට ඒක ගිහිල්ලා කැරගිලා කැරගිලා ඒක නැතුව යනවා. ඇත්තටම මේකේ කිසිම දෙයක් නැහැ. ඔහොම දෙයක් නෙමෙයි හිත කියන්නේ. ඔය නිගණ්ඨ ධර්මයේ තමයි තනිකර සෑහන කාලයක් කරලා තියෙන්නේ. ඔය කියන්නේ ඔය කියන්නේ ඇත්තටම ඔය කියන එක හරි. ඔය කියන එකට කියන්නේ ඇත්තටම ඇත්තටම ආනෙඤ්ඤාබි ආනෙඤ්ඤාබි කියන්නේ බඹරේ. ඕක තියෙන වේදේ. ආනෙන්ජාපි සංඛාරා කියනවා කියන්නේ ආනෙන්ජාපි සංඛාරා තියෙන වේදේ. කණෙන් තමයි ඒකමට ඒක වේදේ තුලයි තියෙන්නේ. එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි මේ ධර්මයේ. දැන් මේ අපිට ඇහැට ආලෝකයක් වැටුනේ නැත්නම් පේන්නේ නැහනේ. දැන් එතකොට අන්ධකාරය පේන්නේ නැහනේ. ඔව්. එහෙමනම් මේ හිත කියන එක චක්කු විඤ්ඤාණ සිත ආලෝකයට අයිති. ඔව්. ආලෝකයට අයිති. දැන් ඇඟේ නම් තියෙන ඕන වෙලාවක පේනවනේ. නෑ නෑ. නෑ මේ චක්කු විඤ්ඤාණ සිත ආලෝකයට අයිති. නෑ. මේක ඇඟේ නෙමෙයි. මේක ඇත්තටම ආලෝකයක් නැතුව පේන්නේ ආලෝකයක් නැතුව පේන්නේ කියන්නේ මේක ස්පාක් එකක්, රුප්පණයක්. රුප්පන්තුකේ ආල්සෝ රූපං වදේති කිව්වේ ඒකයි. රූපේ කියන එක හැදෙන්නේ රුප්පණයෙන්. ඒ කියන්නේ ස්පාක් වීමෙන්. ඒක ස්පාක් වෙන නම් ආලෝකයක් ඕනේ. ආරම්මණයක් ඕනේ. ප්‍රසාදයක් වෙනවා කියන්නේ ඒක ස්පාක් වෙනවා. ඒ ප්‍රසාදවත් වෙනවා. ඒ ඒ ප්‍රසාදවත් වීම කියන්නේ ඒක සබහාදහමක්. ඒක ආත්මීය කතාවක් නෙමෙයි. සවිඥානික නෑ. එතර තමයි මුලින්දම පෙන්නනවා මේ ප්‍රභාස්වර දරුවට එහෙම කෙලෙස් නැහැ. මේ ලෝකේ ඉපදෙන පුංචි දරුවා ප්‍රභාස්වරයි ප්‍රභාස්වරන් චිත්තං කියන තැන කෙලෙස් නැහැ. ඒ කියන්නේ මේස පුටු ඇඳන් කියලා දෙයක් නැහැ. නාමයක් නැහැ. පුංචි දරුවා ප්‍රභාස්වර දරුවාට ඒ කියන්නේ සංඛාර නැහැ. සංඛාරා කියන්නේ අපි මේස කියන්නේ මේස කියන්නේ සංඛාරයක්. අපි දාගත්ත සේරම නම් සංඛාර. ඇත්තටම අපි ඒව දාගත්ත ඒවා නෙමෙයි. ඒවා ශබ්ද විතරයි. පුංචි දරුවට එළියෙන් ආලෝක හැඩතලයක් එනකොට බාහිරින් දාපු සද්දේ අම්මා කියලා නම් ඒ අම්මා කියන શબ્දය එතන ගැට ගැහෙනවා. ඒ ගැට ගැහෙන එක සබහා දහමක්. එතන ආත්ම කතාවක් නැහැ. ඔව් එහෙමයි. නේතම් මම නේසවමස් නොමේසවත්තා කියන්නේ කවියක් නෙවෙයි. ඔතන ආත්මයක් නැති නිසායි. ඔව්. උතර තියෙන සබහා දහමක් ඒක මේ ගහෙත් සිද්ධ වෙනවා. මේ ගහ ප්‍රභාසංශ්ලේෂණය කරනවා. මේ අපි හුස්ම ගන්නවා. මේ ගහේ කේශනාලිකා ඔස්සේ පෘථිවි සාරේ උරා ගන්නවා. අපේ ඇඟිලි ලේ ගමන් කරනවා. ගහ අපි කෑම කන්නේ අපි කෑම දිරවන්නේ හිතලාද? ඔව්. අපේ ඇඟේ ලේ ගමන් කරන්නේ හිතලාද? නෑ. අපි කෑම දිරවන්නේ හිතලාද? අපි හුස්ම ගන්න හිතලාද? අපේ අතපය සෙලවෙන්නේ හිතලාද? ওই විදිහට මේ ගහේ අතු සෙලවෙන්නේ හිතලාද? ওই දෙකම එකයි. ඔතන ආත්මයක් නැහැ. මෙතනත් ආත්මයක් නැහැ. ඔව්. අපි කියනවානේ ওই බාඳුරා වගේ ශාඛයක් ඔය සත්තු ගිලිනවා. ඔව්. නමුත් අපි ආත්මයක් පනවන්නේ අපි දන්නවා නිදි කුම්බා වගේ ශාඛ එහෙම නැත්නම් ඔය මුරුංගා වගේ ශාඛ අපි දන්නවා මේ ওই කතුරු මුරුංගා වගේ ශාක අපි දන්නවා මේ මේ හවසට කොළ ඔක්කොම හැකිලිලා නිදි ගන්නවා. අපි ඒ ආත්මයක් පනවන්නේ නැහැ. අපි කියනවා අපි නිදි ගන්නකොට අපි ආත්මයක් නෑ. මෙතන ආත්ම කතාවක් නෑ. මේ සබහාදාම මේකේ shabdේ ශබ්දේ අර අර හැඩතලේ ස්පාක් වෙනවා වර්ණයට චක්කු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය ශබ්දේ ස්පාක් වෙනවා දෙක එකට පටිච්ච සමුප්පන්න වීමයි සිත කියන්නේ ශබ්දෙට වර්ණේ ගැට ගැසීමයි සිද්ධ වෙලා තියෙන්නේ නාමයයි රූපයයි එකතු වීමයි ඒකයි සිත කියන විඤ්ඤාණය නාම රූප පත්‍ය විඤ්ඤාණක් කියන එක එතනයි සංඛාර පත්‍ය විඤ්ඤාණම් තියෙන්නේ එහෙමනම් මෙතන සිත කියලා දෙයක් නැහැ ඒක මායාවක් මාරූප මංච විඤ්ඤා කියලා බුදුන් වහන්සේ කිව්වේ ඒකයි සිත කියලා දෙයක් නැහැ ඇත්තට මෙතන තියෙන්නේ සබා දහමක් shabdete රූප ගැට ගැහිලා. දැන් මේ ඔබ දැන් ඉපදුණු වෙලාවේ මේ දරුවා මේ අම්මා කියලා කියන්නේ මේ අම්මා කියන හින්දානේ මේ දරුවා ඇමරිකාවට ගෙනිච්චොත් එතන ගැට ගැහෙන shabdේ මද මේ දරුවා චීනට ගෙනිච්චොත් එතන ගැට ගැහෙන shabdේ චීන් චීන් ගාලා අපි ඒකට තාම දන්නේ නැහැ. එතකොට මෙතන දරුවා ඉන්දියාවට ගෙනිච්චොත් ඒ shabද වෙනස්. මේ shabdේට රූප තියෙනවා. මේ වෙලාවේ ඔබතුමීට අම්මා කියලා කෝල් එකක් දුන්නාම ඔබතුමීගේ අම්මා මතක් වෙනවා. හැබැයි ඔබතුමියගේ යාළුවෙකුට අම්මා කියලා කිව්වට කෝල් එකක් දීලා ඔබතුමියගේ අම්මා මතක් වෙන්නේ නැහැ. එතකොට මේ එතුමියට මතක් වෙන එතුමියගේ අර ඉපදුණු කාලේ මුලින්ම ගැට ගැහුණු රූපේ මොකද්ද අන්නේ රූපේ තමයි එතුමියට මතක් වෙන්නේ අම්මා කියන શબ્දෙට. ඒ වගේම මේ අම්මා කියන શબ્දය අපි මේ ඇමරිකාවේ ඉන්න දරුවට දැම්මට ඒ දරුවට රූප නැහැ. රූපයකට શબ્දයක් ගැට ගැහුණ නැත්නම් එතන හිතක් නැහැ. වචනයක් නැහැ. වචනයක් තියෙන තැන හිතක් තියෙන තැනයි සංකාරය කියන්නේ සංකාරය කියන්නේ සිතුවිල්ල සිතුවිල්ලක් කියන්නේ වචනයක්. අපි මේ අවට බැලුවම සේරටම වචන තියෙනවා. දැන් ඔබතුමිය එළිය බැලුවම ඔක්කොටම වචන තියෙනවානේ. ඔව්. වචනයක් නැති දෙයක් පේනවද? නැහැ. ඔය වචන තියෙනවා කියන්නේ ඔක්කොම බොරුවක් සංකාරයක්. අපි දාගත් එකක්. ඒ ටික සේරම මකලා දැන් ලෝකෙ දිහා බලන්න එළිය. ඒ කියන්නේ අය ඔක්කොම කලින් දැකපු දේවල් නේ නැත්නම් නෑ නෑ නෑ දැකපු දෙයක් එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ. ශබ්දයක්. ශබ්දෙට තමයි සිත කියන්නේ. ධ්වනියක්. ප්‍රතිකම්පනයක්. බාහිර කම්පනයට සොරාලේ ප්‍රතිකම්පනයේ විසිලක වගේ පිටවීම. ඔය දැන් සද්දේ ඇහෙනකොට අපිට නිකන් පපුව පොඩ්ඩක් ගැස්සීම. එහෙම පපුවක් සම්බන්ධයක් නැහැ මෙතන. මෙතන එහෙම කිසිම දෙයක් නැහැ. චිත්ත කියන එක ඇවිල්ලා ඒ ධ්වනි ස්වභාවයක්. ශබ්ද ස්වභාවයක්. සෝතය අනුසෝත පටිසෝත සෝතසෝත කියන්නේ ඒකයි සෝතාපන්න වෙනවා කියන්නේත් ඒකයි ඒකයි අවසානයේ කියන්නේ සූපරිසේස නිබ්බාන කියලා මෙතන શબ્දයක් ධ්වනි අස්තිත කියන්නේ શબ્දයක්. මේ කොහෙවත් පපුවක් එහෙම මුකුත් ආත්ම කතාවක් මුකුත් නැහැ. එහෙම කිසි අපි එහෙම කිසි තැනකට එහෙම එහෙම කිසි දෙයකට එහෙම මිත්‍යා දෘෂ්ටියකට යන්න හොඳ නැහැ. මෙතන හරි හරි සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මෙතන හරි හරි නිර්මලයි. හරි පිරිසිදුයි. මෙතන ආත්මයක් මුකුත් කතාවක් නැහැ. අපි මේ හිතන සිතුවිලි වලත් තියෙන શબ્දයක්. එහෙමයි සායනාස. මෙතන මේ සබහාදහම අපි අවබෝධ කරන්නේ. අපි මේ සබහාදහම බවට පත් වෙන්නේ. එහෙමයි. ඔය ශුන්්‍යතාවයට අවදි වෙනවා කියන්නේ ශුන්්‍යතාවය කියන්නේ දෙයක් නැහැ කියන එක. එහෙමයි. එහෙනම් මෙතන අපි අපි බාහිර බාහිර මේ හැඩතල වලට අපි ශබ්ද දාලා තියෙ. එකතු කරලා තියෙ. අපිට දැන් හැඩතලයක් එනකොට ශබ්දයක් එනවා. ඒ කියන්නේ අපිට නමක් තියෙනවා. මේ මේ එනකොටම හැඩතල අපි කියනවා මේස කියලා. අපි කියනවා මේ එනකොටම අනිත් පැත්ත බලනකොටම බිත්තිය කියලා. අනිත් පැත්ත බලනකොටම අපි කියනවා පොළව කියලා. එතකොට මේ අපිට શબ્දයක් නෙන්නේ. දැන් අපිට සද්දයක් දාලා කෝල් එකක් දාලා බිත්තිය එක්කොත් අපිට බිත්තිය කියන එක අපිට රූපයක් තියෙනවා. අපේ ගැට ගහලා අර පුංචි දරුවා ඉපදුණු දවසේ ඉඳලා ගැට ගහපු ගැට ගැහිලි ඒ හැඩතල වලට ශබ්ද දාලා දාලා මොන්ඩිසෝරියේ බලන්න මේ කහ පාට, රතු පාට, නිල් පාට, yellow, red, blue අන්තිම ඕවල් හතරස් රවුම් දාන තියෙන සේරම දත්ත දාලා දාලා දාලා ආදී අන්තිම ඒව තමයි මේ දැන් මම අරන්. දැන් මේ මොහොතේ එකක් කෙනකොට ආර දාපු එකතු වෙච්ච කෙනා ශබ්දේ ශබ්දේ අර හඩතලයි ගැට ගැසිල්ල ඒ ගැට ගැසීම සබහා දහමක්. ඒක මේ ඒක මේ ජපානයේ පරීක්ෂණාගාරවල මේ ගස් වලට සෙන්සර් සයිකල්ලා ශබ්ද දැම්මහම මේ ගස් වලට දැනෙනවා. ගස් වලටත් එන හිතක් තියෙන්න ඕන. ආත්මයක් තියෙන්න ඕන. එහෙම දෙයක් නෑ මේක සබහා දහමක්. ඒකයි චිත්ත නියාම කියලා බුදුන් වහන්සේ කිව්වේ. ඉතු නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ ඒකයි මේක සබහාදාමේ නියාමයක්. ඔව්. ආත්ම කතාවක් නෙමෙයි. අපි මරණය කියන්නේ සිතුවිල්ලක්. දැන් ඒකත් අවිල අපි දාගත්ත නමන්නේ. දැන් මේ ෂණේ ස්පාක් වෙනවා කියන්නේ මේ ෂණේ ආලෝකය එනකොට ප්‍රසාදවත් වෙනවානේ. එතකොට මේ ෂණේම මේ මොහොතේම ආලෝකයක් එනකොට ප්‍රසාදවත් වෙන එක මේ මොහොතේමනේ සිද්ධ වෙන්නේ මේ ෂණේමනේ. එතකොට මේ මොහොතේම මේ ෂණේ නම් මේ ෂණේ මේ සිත ඇති වෙනව නැති වෙනව එච්චරයි. අවුත්වා සම්බුත්තානම් භවිෂ්‍යත්. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ. ෂණ සම්පත්තිය ෂණේ ෂණේ දකින්න තන මරණයක් නැහැ. ෂණේ ඇතිවීම නැතිවීම දැකීමයි උදේවැය ඥානෙ කියන්නේ. උද්‍යව්‍ය ඥානෙ කියන්නේ. එහෙනම් මේ ෂණේ ඇතිවීම නැතිවීම දැනීමයි ෂණික මරණය දකිනවා කියන්නේ. මරණානුස්සතිය වඩනකොට ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කරි මේ ෂණික මරණය දකින්නයි කියන එකයි මේ නිවන් දකිනවා කියන්නේ. මේ ෂණේ මේ සිත මේ දැන් මේ ෂණයයි පවතින්නේ. ෂණයක්වත් නැහැ. පවතින්නේ නැහැ. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් තමයි ධර්මයේ කියන්නේ. ඒකයි ධම්මං කියන්නේ. ධම්මං කියන්නේ පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියන්නේ පටිච්ච සමුප්පාද කියන්නේ ධම්මං කියන්නේ දෙයක් නෙමෙයි. පොත කියනවා නම් පොත කියලා දෙයක් තියෙන අතර ධර්මේ නැහැ. ධර්මයේ තියෙන තැන දෙයක් නැහැ. අන්තෝ මේකයි කියන්නේ අන්ත දෙකක් නැහැ. ඇත්ත නැත කියන්න බෑ. දෙයක් කියන්න බෑ. අන්න මධ්‍ය ඥානං කියන තැන මධ්‍යම ප්‍රතිපදාව කියන දෙයක් නැතිකම. දෙයක් කියන්න බෑ. නමක් කියන්න බෑ. මේසයක්, පුටුවක්, ඇඳක්, දරුවෙක්, ඉරක්, හඳක් නම් මුකුත් නැති තැනයි ධර්මයේ තියෙන්නේ. අන්න එතන එහෙම ස්වභාවයකට මේ සිතේ අවදි වෙන එකයි ප්‍රතිපදාව තුළ කරන්නේ. මෙතන ඒක දෙයක් සිද්ධ වෙනවා. මෙතන අපි ලුණු ලුණු කෑවහම ලුණු ගැන කියන්න බෑ කාටවත්. නාම රූප නැහැ. නමුත් ඒක දැනන දැනීමක්. ඒක දැනීමකට ඒ දැනන දැනීම අවදිය. එහෙම දැනෙන දැනීමක් අවදියක් තියෙනවා. දැනීම ලුණු මේ කාලම් බලන්න ඕනේ. කියන්න බෑ කාටවත්. අන්න ඒ වගේ මේ සිත ඇති වෙන නැති වෙන ස්වභාවය තුල මුකුත් නැති බවට දැනීමක් ඇති වෙනවා ලුණු වගේ. ඒ දැනීමටයි ඥානය කියන්නේ. ඒ ඥායස්ස අධිගමය කියන්නේ ඒකයි. නිවන් දකින්නේ මෙන්න මේ ඥානයේ අවදි වීමෙන් පමණයි. සිතුවිලි වලින් කවදාවත් නිවන් දකින්න බෑ. සිතුවිලි කියන තැන ධර්මේ නෑ. සිතුවිලි තියෙන තැන සංඛාරාවලට රැවටිලා ඒ සංඛාරවල අනිත්‍ය දකින්න එක අනිච්චාවත සංඛාරා කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. අන්නේ සබ්බේ සියලු සිතුවිලි සංඛාර අනිත්‍ය බව දැකීමයි යථා භූත ඥාණයෙන් සත්‍ය දකින්න තැනයි යදා පඤ්ඤාය පස්සති. එන්නේ එතනයි නිවන් දකින්නේ. අත්ති නිබ්බන්ති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කිව්වේ ඒකයි. ඒ දකින්න කෙනා විසුද්ධියටපත් වෙනවා, සිත සුද්ධ වෙනවා, සිත දෙයක් නැති බව දකිනවා. අන්න සුද්ධාවාස නැවත උප්පත්තියක් නැහැ. සිතක් කියලා දෙයක් නැහැ සබහා දාමයි. සුද්ධාවාස කියන්නේ. කියන ස්වාමීන් වහන්සේ අපිට සද්දයක් අරමුණු වුණාම ඒක ඇහිලා නැතුව යනවනේ. එහෙම ඒ එතන එතන නෙමෙයි මේ කියන්නේ. සද්දයක් ඇහිලා නැති වෙන එකක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ශබ්දයක් ඇහෙන එකේ ශබ්දේ අපි යථාභූතයෙන් දකිනවා. එහෙම ශබ්දේ කියන එකේ කපුටෙක් කියලා දෙයක් නැහැ. ශබ්දයට අපිට රූපම වෙනවා. ඒ රූප මේ සත්‍ය දකින්න තැන රූප නැති වෙනවා. ශබ්දේ ඇත්තටම අපි දාගත්ත වචන ටික මැකෙනවා. එහෙම නැත්නම් සංඛාරයේ මැකෙනවා. සංඛාරයේ සබ්බ සංඛාර සමතයක් කියන්නේ ඒකයි. අපිට සද්ද අරමුණට වර්ණ අරමුණට හැම අරමුණටම රූපයක් තියෙනවා. ඒ රූපේ රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිච්චම් බන්තේ කියලා සංඥා උත්තර දෙන්නේ ඒකයි. රූපේ නිට්ටය වෙන්න බෑ. අන්න රූපේ සත්‍ය දැකලායි අනිත්‍ය වෙන්නේ. රූපේ සත්‍ය දකිනකන් යථාභූත ඥාණයෙන් දකිනකන් අනිත්‍ය වෙන්නේ නැහැ. ආයිමත් ඒ શબ્දයාම ආයිමත් ඒ රූපේනවා. හැබැයි මේක යථාභූත ඥාණයෙන් දකින්න තැන ඒ රූපේ දිය වෙලා ඒ රූපේ මේ දැන් සද්ද එනවා. ඇස් පේන්නේ නැතුව නෙමෙයි. කන් ඇහෙන්නේ නැතුව නෙමෙයි. ඒවා එනවා. නමුත් ඒවට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා. ඒකයි මොහතට අවදිය. මොහත තුල කාලයක් නැහැ. අතීතයේත් මේ මොහොතෙමයි අනාගතයේත් මේ මොහොතෙමයි වර්තමාන මොහොත විතරයි මොහතක් නැහැ. අතීතං නාත්ත ධම්මීය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම අතත විපස්සති කිව්වේ ඒකයි. මෙතන අම්මේ මොහතට අවදි වෙනවා. මේ මොහොත තුල කාලයක් නැහැ. අන්තයක් නැහැ. නාමයක් නැහැ. මේ මොහොත තුල කිසිවක් නැහැ. ශුන්්‍යතාවය. අනිමිත්ත ශුන්්‍යත අප්‍රමිතයි. පැනවෙන්නේ කිසි දෙයක්. මේ මේ මොහොතේ ඔබතුමියට යම් ආරම්මණයක් එනවනම් ඒ ආරම්මණය මිදුණු ස්වභාවයකට ඔබතුමිය අවදි වෙන්න තියෙනවා. ඔබතුමියට හිත තමන්ගෙන් අයින්ට වෙලා Taman දිහා බලන් ඉන්න එළියේ ඉන්න වෙණි කෙනෙක් බලන් ඉන්නා වගේ ඔබතුමිය ඔබතුමියගේ සිතුවිලි වලින් අයින්ට වෙලා දකින්න දැක්මකට අවදි වෙන්න තියෙනවා. ඒක ඥායස් අධිගමයි කියන්නේ. එහෙමනම් මට එහෙම එහෙම මට තේරෙනවා. මං එහෙම කියන්නේ එහෙම ඉන්නවා. ඒ අත්දැකීම එහෙනම් කතා කරන්න ඕන. ඒ ස්වාමිනාස් ඇත්තම ඒ අත්දැකීම එහෙනම් කතා කරනම්. ඔව් ස්වාමිනාස් දැන් මම Eh, ප්‍රායෝගික පැත්තේ ඒ ඒ ලැබෙන අත්දැකීම් යම් කිසි විදිහක අවදියක් තියෙනවා මේ සිතුවිලි මිදුණු ස්වභාවයක අවදියක් තියෙනවා ඒ අවදිය හැම මොහොතෙම තියෙනවා. එහෙනම් හැම මොහොතේ මේ අවදිය ගැන එහෙනම් ඔබතුමිය කතා කරන්න ඕනේ. එතනයි ධර්මයේ තියෙන්නේ වෙන කොහෙවත් නැහැ. එතන ගොඩක් වෙලාවට තියෙනවා සංස මම ඔබ වහන්සේ නැහැ එහෙම කියනකොට කොට වැඩක් නැහැ අම්මේ. අපිට ගොඩක් අය එහෙම කතා කරනවා. නමුත් අත්දැකීම් ඇහුවාම එතුමියට කාටවත් ඒ අත්දැකීම් මෙන්න මේ වගේ මෙන්න මේ වගේ මේ වගේ කියලා යම් කිසි විදියකට ඒක තමයි අපි නිකන් ඉනකොට ධම්මට්ටි ඥානය වැඩෙනවා කියන්නේ මෙන්න මේ සිතුවිලි නැති ස්වභාවයේ අපි නිතරම මෙනෙහි කරන්න ඕනි. එතනට අවදි වෙන්න ඕනි. එතනට යෝනිසෝ මනසිකාරේ පිහිටවන්න ඕනි. ඒ කියන්නේ ඒක අපේ අපේ අරමුණ වෙන්න ඕනි. එයා අපි අපි එතනට අවදි වෙන්න ඕනි. පොඩ පොඩ පොඩ පොඩ එතනම ප්‍රකට වෙන්න ඕනි. එහෙම උනොත් සිතුවිලි වලින් අපි අයින්ට වෙනවා. අපිට සිතුවිලි තිබ්බත් එකයි නැතත් එකයි ඒවා වැඩක් නැති වෙනවා. අපි ඒ සිතේ නිදන තැනයි නිවන් මඟ වෙන්නේ. ඔන්න ඔතනයි. හරි දැන් කතා කරමු. ගොඩක් ගොඩක් වෙලාවට ඒක තියෙනවා. දැන් මම දැන් අපි කොතන හරි වාඩි වෙලා හරි එහෙම හරි ඉන්නවනම් දැන් අපට රූප දැන් ඇහැට රූප පේනවනේ. ඒ පෙනුනට සමහර වෙලාවට ඒකේ අර අරමුණු වල දැන් වෙනද මොකක් හරි එළියේ දැක්කොත් හරි අපේ රූපයක් හරි සද්දයක් හරි ඇහුනම හරි ඒක අපට සද්දයක් කියලා අපි එකපාරට අපට අඳුර ගන්නවනේ. ඒ කියන්නේ සිත සකස් වෙලා. නමුත් සමහර තැන්වලදී රූප දැක්කත් ඒක නිකන් මට ඒක තේරෙන්නේ සිත නිකන් නතර වෙලා වගේ බාහිරේ දේවල් ගැට ගැහෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එතකොට මෙහෙම බලාගෙන හිටියට සමහරවල්ලාට නිකන් හිස් බව එහෙම සමහරවල්ලාට දරා ගන්න බැරි තරම් සිතුවිලිත් එන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට දැනෙනවා. මට ඒක ටිකක් සමහරලාට හරි නිකන් කම්පන ගතියකුත් තියෙනවා ඒ ඉන්නේ නැති අවස්ථාවක සමහරලාට හිස් බව දරා ගන්න බැරි තරම් අවස්ථා තියෙනවා දැන් අම්මා ඒ කියන එක මේ මේ සිතුවිලි නැති වෙන්නේ නෑ අම්මේ. ඔව්. සිතුවිලි තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපිට පේනවා. පේනවා කියන්නේ ඒ චක්කු විඤ්ඤාණ සිත නැති වෙන්නේ. ඔව්. ඔව්. අපිට ශබ්ද ඇහෙනවා නැති වෙන්නේ නෑ. ඔව්. අපිට රස දැනෙනවා නැති වෙන්නේ නෑ. අපිට ගන්ධ දැනෙනවා නැති වෙන්නේ නෑ. ඔව් ඒව එහෙනවා පේන ඔක්කොම නමුත් අපිට ඒක අරමුණු දැන් අර ඒ ශබ්දපද්ද එහෙම ඇහෙනවා. නමුත් ඒකට සිතුවිලි තමයි නමුත් අර වෙනදා වගේ දැන් සද්දේ මේ සද්දේ කියලා අර අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ. නෑ අරමුණක් තියෙනවා. ඒ කියන්නේ මේ කපුටේක සද්දේ කියලාත් එහෙම ඒ කපුටෙක් කියලා ඒ ඒ ආબોධයක් තියෙනවා නැති වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ නමුත් අර ස්වාමීන් වහන්සේ ගොඩක් විදියට අර ඒ ඇහෙනකොටම මේකයි මේ පොත කියලා පොත කියලා අපි අපි දන්නවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ දැනුම නැති වෙන්නේ අපි දන්නවානේ. අපි දන්නවානේ මේ පොත මේ මේසේ මේ ඇඳ කියලා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දැන් කපුටෙක්ගේ සද්දය මේ මේවා කියලා දන්නවානේ. ඒක නැති වෙන්නේ නැහැ. මෙතන වෙනස්කම් සිද්ධ වෙනවා. මොකක්ද ඒ දේ? නමුත් ඒක බාහිරේ නොවේ මගේ සිත කියලා තමයි මට තේරෙන්නේ. බාහිරය නෙවෙයි මේක මේ මගේ සිත. හිතනම් අම්මා තාම හිතනවානේ. <laughs> සිත ඒ මිදිලා නෑ සමහර වෙලාවට සයනස මට මේක ඇත්තටම එහෙම තේරෙන්නේ නෑ. නමුත් මේ හිත කියන්නේ බොරුවක් කියන හිස් බවක් කියන එක නම් කිසි දෙයක් නෑ කියන එක නම් අම්මට අවදිය තුල පැහැදිලි කිරීම අම්මගේ වැරදි. ඒ කියන්නේ මේ දැන් අම්මා සමහර වෙලාවට අපිට වැරදිට හිතන්න එපා. අම්මා දැන් අර දැන් ධර්මයේ මූලික අවස්ථාවේ තමයි අපි ඔය බාහිරෙන් මිදෙන තමයි මේ හිතනවා කියන තැනට එන්නේ. නමුත් අපි එතනින් එහාට සිතෙත් දෙයක් නැහැනේ. ඔව්. දැන් පොත කියලා දැන් අපි හිත හිතුවට බාහිර නැහැ කියලා. එතකොට සිතේ පොතක්නේ. දැන් හිතන බව හිතුවොත් දැන් හිතෙත් පොතක් නැත්නම් හිතන තරක් නැහැ අනාගාමී භූමියට එනවා. අපි හිතුවොත් දැන් බාහිර පොතක් නැහැ මේ හිතනවා කියලා. ඔතන හිත අරමුණු කරනවා මුල් අවස්ථාවේදී. එතන සෝතාපන්න වෙන තැන. ඒ කියන්නේ එතන තමයි බාහිරෙන් මිදෙන තැන. හැබැයි බාහිර ඒ ඇත්ත වෙලා තියනකම් මිදෙන්නේ බාහිර ඇත්තක් නැති බව එයාගේම අභ්‍යන්තරයට දැනෙන්නේ නැත්නම් ඒක වෙන්නේ දැනුමෙන් වෙන්නේ. ඒක අභ්‍යන්තරයට දැනනවා ස්වාමීන් වහන්සේ. බාහිර කියන්නේ බොරුවක් කියලා. මොකද ඔබ වහන්සේගේ මගේ දේශනාවක් මම අහලා. ඔව් ඒක ඒක අම්මට දැනුම තියෙනවා. සත්‍ය ඥානෙනේ. ඒක සත්‍ය ඥානෙ. නමුත් කෘත්‍ය ඥානෙ කියන්නේ ඒක නෙමෙයි. ඒ සත්‍ය ඥානෙ තියෙනවා. දැන් අම්මට සත්‍ය ඥානෙ තියෙන බව අපි දන්නවා. අම්මා දැන් මුලින්දම ඒ කියපු හැම දෙයකින්ම අපිට තේරෙනවා මේ සත්‍ය ඥානෙ තමයි කියන්නේ. අපි කිව්වෙත් ඒකයි. මෙතන සත්‍ය ඥානෙ අවබෝධුමේ කියනවා. නමුත් අම්මට තියෙන ගැටලුව තමයි අම්මට මේ ප්‍රායෝගික පැත්ත නැත්තේ. ඒ කියන්නේ කෘත්‍ය ඥානෙ. කෘත්‍ය ඥානෙ කියලා කියන්නේ මේ ප්‍රායෝගිකව හිත දකින්නවා කියන එක අවිලා සිහිය අවදියෙන් එන්නේ. ඒක අවදියක් ඇති වෙනවා. ඒ අවදියේ තමයි අම්මට තාම අවබෝධයක් නැහැ. මේ කොතනටද අවදි වෙන්නේ කියන එක. ඒ කියන්නේ සිතුවිලි දැන් අපි ඒක තමයි පැහැදිලිව පෙන්වන්න තමයි අපි කිව්වේ. දැන් දැන් මේ එන ශබ්ද කපුටෙක් නැති වෙන්නේ කපුට කියලා දන්නවා. මේ පේන දර්ශනය මේස කියලා දන්නවා. දැනුම නැති වෙන්නේ නමුත් මෙතන මේ ශබ්ද පටිසංවේදී. ඒ කියන්නේ දන්නවා. ශබ්ද රාගන පටිසංවේදී කියන්නේ වෙනමම පරයයක්. ඒ කියන්නේ වර්ණ පටිසංවේදී. වර්ණය කියලා දන්නවා මේ මේ මේක අඳුරනවා. නමුත් රාගන පටිසංවේදී කියන්නේ වෙනම පරයයක්. ඒ කියන්නේ මේකයි තමයි ප්‍රායෝගික පැත්ත. දැන් මේ දර්ශනේ අපිට ඒ විදිහට පේනවා. පේන්නේ නැති නෑ. නමුත් වෙනමම අවදියක් එනවා අර මහා ප්‍රඥාව අවදි වෙලා ඒ අවදිය ඇතුළාන්තයෙන් ගොඩ නැගිලා එන්නේ හිතලා කරන්න බෑ. ඒක ඒක ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුක්ඛඤ්ඤස කියන්නේ මහා ප්‍රඥාව කියන්නේ Tamanටම දැනෙනවා මේ මේ සියල්ලගේම ශුන්‍ය ස්වභාවයේ දැනෙන ස්වභාවයක් ලුණු රහ වගේ දැනෙන ස්වභාවයක් ලුණු රහ කියන එක දැනෙන එකක් ඒක හිතන්න පුළුවන් කන් නෙමෙයි හිතලා කවදා ලුණු රහ ගන්නත් බෑ කියන්නත් බෑ ලුණු රහ ලුණු රහ වගේ එකක් හීනෙන් දකින්නත් බෑ මොකද ඒක ඥානෙ ඥානෙට කවදාවත් සිතුවිලි එන්නේ නැහැ සිතුවිලි තමයි හීනෙන් දකින්නේ සිත තමයි වැඩ කරන්නේ නමුත් ඥානයේ අධිගම ඒක සදාතනික එකක් ඒ කියන්නේ මේ සිතුවිලි තමයි ලෞකික. ඒක ඇති වෙනව නැති වෙනව. මේ ඥායස් අධිගමයි. මේ ඥානෙ එහෙම එකක් නෙමෙයි. මේ ඥානෙ එහෙම එකක් නෙමෙයි. ඥානයක් නැතුව මේ කිසි කෙනෙක් නිවන් දකින්නේ මේ ඥානෙ අවදි වෙන්නේ නැතුව නිවන් මඟ නැහැ. ආර්ය ආර්යෂ්ටාංග මාර්ගයේ ආරම්භයේ තියෙන ඥානයේ අවදියත් සමගයි. ඒ කියන්නේ මාර්ගයට අවදි වෙනවා කියන්නේ මාර්ගයේ මාර්ගයට එනවා කියන්නේ නැත්නම් ආර්ය භූමියට එනවා කියන්නේ නාම රූප පරිච්ඡේදයට එන තරයි. ඒ කියන්නේ මෙතන මෙතන අවදියට එන්න ඕනි අපි. අපි අවදි වෙන්න ඕනි. මෙන්න මේ මෙන්න මේ ලෝකෙ මිදුණු අවදියක් එනවා. ඒක දැනෙන දැනීමක්. ඒක අවදියක්. ඒක තුල කතා කිරීමෙනුත් බලන්නේ ඇත්තටම ඒක තුල අපිට කතා කරන්න ඔය සිතුවිලි වල කතා ඔක්කොම ඒකේ නෑ නවතිනවා. සිතුවිලි වල හර ඒවා සේරම එතන නෑ. ඒ කියන්නේ නවතිනවා. ඒ කියන්නේ මේ සිතුවිලි නැති වෙලා නෙමෙයි. හිතවිලි වෙනදා විදිහටම වැඩ කරනවා. අපි වෙනදා විදිහටම කතා කරනවා. අපි වෙනදා විදිහටමයි ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නමුත් වෙනමම වෙනමම අවධියක් ඇති වෙනවා. ඒකයි ධම්මචක්කුසේ අවදි වෙනවා කියන්නේ මේ අපේ පේන ඒ ඇස නෙමෙයි. ඒ පේන ඇස විඥාණයට අයිති. විඥාණය නෙමෙයි ඥාණය කියන්නේ. මේ විඥාණය මේක ප්‍රඥා භාවයේ තබ විඥානම් පරිඥයන් කියන්නේ විඥානයේ මේ සිත මේ ඇති වෙන නැති වෙන සිත එහෙම මේ මේ සිත මේ දැකීම ඒ කියන්නේ මේ අපි එන සිත මේ මොහොතේ හට සිත පොත දකින සිත එහෙම දෙයක් නැති බවට එන අවබෝධයයි ප්‍රඥාව ඒක දැනෙන්නේ ඥානෙටයි. ලොකු කතාවක්. මේක අපි හිතනවට වැඩිය සමහරලාවට අපි අවුරුදු 20 30 40 අපිට අපි දැකලා තියෙනවා අපිත් එක එක භාවනා මධ්‍යස්ථානවල එක එක තැන්වල අපි ඒ කටයුතු කරනකොට අපි දැක්කා අවුරුදු 20 30 සමාධියේ හිටපුවා. ඒ කියන්නේ ඒ වයසට ගිය අම්මලා මේ මැරෙන්න ළඟ. නමුත් මෙහෙම දැනුමක් නැහැ එයාට. ඒ අය දන්නේ නැහැ මෙහෙම ඥානයක් අවදි වෙනවා අභිඥා ලබන්නේ ඥානකින්. මේ අය දන්නේ නැහැ මෙහෙම මේ සිතුවිලි වලින් මිදුණු ඒ ස්වභාවයක් තුල මේ කෙලෙස් ඡය වෙන දැනීමත් අර දැනීම අතරම ඒ දැනීම අතරම එකක්. ඒ ඒ ආසවක්ඛ්‍යා ඥානය කියන එක, ත්‍රිවිද්‍යා කියන එක. දැන් අපි චුතුප්පහත ඥානය කියන එක සිතුවිල්ලක් නෙමෙයි. අපි දැන් සිතුවිල්ලක් කරගෙන තමයි අපේ බණහන ගොඩාක් අය හිතන එක තමයි තාම කරන්නේ. බොහොම ටික දෙනයි අපි බොහොම එක්කෙනා දෙන්න තුන් දෙනා වගේ තමයි මේ ඥානය ගැන කතා කරන්නේ. මේ සිතුවිලි තැන තමයි හැමෝම කතා කරන්නේ. ඒ කියන්නේ හැමෝම දැන් මේ මේ බණ අහනකොට ඒක සිතුවිල්ලක් වෙනවා. එතකොට ඒක දැනුමක් වෙනවා. එතකොට ඒ ගැන කතා කරනවා. මේ මේ සිත කියලා දෙයක් නැහැ. මේ මේ මේ පොත බාහිර නෙමේ. හිතන තනත් පොතක් නැහැ. ඕක දැන් කතා කරනවා. ඒක දැන් ධර්මයේ හොඳයි. හොඳ තැනකට එනවා. නමුත් ඉතුරු තැනට තාම අවදි වෙලා නැහැ. තව එතනට ගිහිලා නැහැ හැමෝම. එතන මේ ධර්මයේ වටිනාම ටික තමයි මේ තියෙන්නේ. ඊගාවට තියෙන්නේ. කොහොමද මේ අවදි වෙන්නේ කියන එක. ඒක තමයි අපි අවසාන දේශනා මාලාව මේ මේ නිවන් නිවන් මඟ සරලව කියන එකට කලින් තියෙනවා මොහොතට අවදිය කියලා දේශනා මාලාව. ඒ මොහොතට අවදිච්චෙන දේශනා මාලාවත් එක්ක එනවා ක්‍රියාසිත කියලා දේශනාවක්. මේව ටික දාලා තියෙන්නේ මේ සිතින් මිදුණු ස්වභාවයකට අවදි වෙනව පෙන්වන්නේ. මේ අවදිය තුළ ඥානෙ අවදි වෙනවා කියන එකමයි ওই දේශනාවල කියන්නේ. නමුත් කිසි කෙනෙක්ට ඒක වැටහෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක සිතුවිල්ලෙන් හිතන ඉඳා. ඒකත් සිතුවිල්ලෙන් හිතන්නේ. දැන් හිතනවා මේ ආ මේ ශුන්්‍යතාවයනේ. ආ ඒ කියන්නේ මුකුත් නැහැනේ. ඔහොම හිත ඕක හිතන එකක් නෙමෙයි. ඔව් හිතන එක නෙවෙයි සවිනාස මට අර ගොඩක් අවස්ථා අර ලුණු රහ දැනෙනවානේ දැනෙනවා මෙන්න මේ වගේ මේ මේක දැන් ඔබතුමියගේ පැහැදිලි කිරීමේ දෝෂය අපි පැහැදිලි කරා මෙතන කපුටෙක් නැති වෙන්නෙත් නෑ පොතක් නැති වෙන්නෙත් නෑ වෙනද විදිහටමයි ඒ සේරම සිත වැඩ කරනවා සිත නැති වෙන්නේ නැහැ නමුත් වෙනම අලුත්ම අවදියක් කියන එකක් ඒකට අදාළ නැති මේ දක්වා තිබුණු සිතට අදාළ නැති වෙනමම පර්යායකට අවදි වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්නේ පර්යායකට වෙනමම අවදි වෙනවා කියන එක වචනෙන්ම කියන්නේ යට හැකියාවක් තියෙනවා අවදි වෙනකොට. ආ ඒ ස්වාමීන් වහන්සේ දැන් වෙනදා අපි දැන් වහන්සේ වනේ සිහියෙන් සිත දකින්නද දැන් අපි වෙනද සමහර වෙලාවට සීය කියලා දැන් අපි කරන දැන් සිත මේ අරමුණ දකිනවනේ. නමුත් දැන් මට වහන්සේලාගේ දේශනා වලින් මම අහනකොට ඊට පස්සේදී දැන් මේ මේ සිත කියලා දැන් වෙනදා අපි සමල්ලාට හිතනවනේ. දැන් අර පුහුණුව වෙනකන් එන මුල් අවස්ථාවේදී කොහොමද හිතනවා? ඔව්. ඒ කියන්නේ මේ මේ මුලින් ඉන්ද්‍රිය ධර්ම කියන්නේ හිතන ධර්ම. ඉන්ද්‍රිය ධර්ම වැඩිනවා කියන්නේ සිතට සත්‍ය පෙන්වන්න ඕනේ. හෝ ඒ කියන්නේ දැන් අපි ඒක එතනදී අපි හිතනවා බාහිර දෙයක් නැති බව. මොකද දැන් ඇත්තටම සාමාන්‍ය අපි ගත්තොත් අන්‍යාගමිකයෙක් එහෙම නැත්නම් මේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. එහෙමයි සවන. කතාසියපවත් ඇත්ත කරගෙන ඉන්නේ. එතකොට එයා දන්නේ නැහැ. එයාට එයාට එහෙම අවබෝධයක් නැහැනේ බාහිර ලෝකේ බොරු කියලා. ඔව්. එතකොට අන්න ඒකනේ මුල් අවස්ථාව හිතන එකක්නේ. එහෙම දෙයක් නැති බව හිතන එකක් තියෙනවා. ඒක තමයි ප්‍රතිපදාවේ අපි දෙවෙනි අධ්‍යයන පළවෙනි අධ්‍යයන තමයි අපි මේ ඥාය ඥානයේ අවදි වෙනකම තමයි පළවෙනි අදියර හිත දකින්න එක. ඒ කියන්නේ එතන සිහියයි අවදි වෙන්නේ. ඒ සිහිය අවදි වෙන එක තමයි මේ මේ විපස්සනාවක් කියන්නේ දැන් මේ හිත දැකලා සත්‍ය දකින්න එක. ඒක විපස්සනාව. සත්‍ය දකින්න එකම විපස්සනාව වෙන විපස්සනාවක් නැහැ. එතකොට මේ සිහිය ඕනේ ඒ සත්‍ය දකින්න. දැන් හිත විසිරෙනකොට පේන්නේ හිත හිත හිත දකින්න සිහියක් තියෙන්න එපා. ඔව් එහෙමයි. අන්නේ සිහිය තමයි සමතේ කියන්නේ. නැතුව අපි මේ Hindu ආගමේ තියෙන මේ අද්දක තියාගෙන මේ හුස්ම දිහා බලාගෙන ඒ ඒ ගමන ගියොත් මේක වෙන්නේ නැහැ. ඔව් හුස්ම අපිට කියන්නේ අපි ගොඩක් වෙලාට භාවනා මධ්‍යස්ථානවල හැමෝටම කියන්නේ අද්දක තියාගෙන හුස්ම දිහා බලන එක හරි ලේසි. නමුත් ඒක නෙමෙයි මේ ධර්මයේ. ඔව් එහෙමයි. මොකද මේ ධර්මයේ විදර්ශනාවයි තියෙන්නේ. විදර්ශනාවට පේන්නේ නැත්තම් සමහර අයට හිත පේනවා. හිත ඒ කියන්නේ සමහර අයගේ උප්පත්තියෙම ඒගොල්ලන්ගේ තියෙන අර විභාග පාස් වෙනවා වගේ හොඳ සිහියක් තියෙනවා මතකත් හිටිනවා හොඳට හිතත් අවදියෙන් තියෙනවා. ඒ කියන්නේ මේ සිතක් එන බව ඒ සිතත් කියූප ගමන් පේන ගතියකුත් තියෙනවා. මේ ළමයිගේ පවා තියෙනවා. අපිට ඒක දැකලා තියෙනවා. ඉතින් ඒ ළමයින්ට සමතේ තියෙනවා. ඒ ළමයට 아무තේ සමතයක් එහෙම කරා කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ විදර්ශනාව තමයි වැදගත්. ඒ කියන්නේ මේ සිත දකින්න පුළුවන් නම් සමතේ තියෙනවා. සමතේ නැතුව ඒක විදර්ශනාවක් නැහැ. ඒ භාවනා නොකරත් මටත් ඒ කියන්නේ හැමනිතරම ඒ වර්තමාන මොහොතේ සිහිය තියෙනවා. හරි කලාතුරකින් තමයි මම කියන්නේ භාවනාවල් පුහුණු නොකරන කාලෙත් නමුත් දැන් ඔබ වහන්සේලා අර සීයෙන් සිත දකින්න ඒක මේ කළා ඊට පස්සේ નિરાයාසයෙන්ම මට හැම සංසාරකෙදිම සිත කියලා පැනවෙන්න ගත්තා. අර අරමුණෙන් තේරෙනවානේ ඒක හොඳයි. ඒ කියන්නේ චනුමාසක් දැන් මම උන්ටක් ගාලා අත හිතේ ගත්තා. ඒක ඕනම කෙනෙකුට අර ඒකට සිතට අරමුණු කරනකොටම සිත පේන ගන්නවා. අන්න ඒක සංස මේ ළඟදී ඒක එතන අරමුණු වෙනකොටම සමතයක් එනවා. සමතයත් එනවා. ඒ ඒ ඒ සිත දැන් දකින්නවා කියන ඒ සිහියම තමයි ඇත්තටම සිත දකින සමතය කියන්නේ. ඒකම තමයි විපස්සනා එතරම් විපස්සනා කරනවා. දැන් මේ සිත දකින්න ඕනි කියන සිතුවිල්ලත් එනවත් එක්කම එතන සිහියක් අවදි වෙනවා සිතට. ඒක ටෝච් එක Tamanට ගහනවා වගේ. ඒ සිහියත් එක්කම සිත පේන ගන්නවා. එතන විදර්ශනාවක් කරනවා. ඒ කියන්නේ සිහිය සිහිය කියන්නේ අන්නේ සිත දකින්න ඕනි කියන සිහිය. ඒ සිහිය තමයි සමතය කියන්නේ. ඒතර ලොකු සමතයක් නෙමෙයි කතා කරන්නේ. ආර්ය භූමියේදී විදර්ශනාවට ඕනි කරන ඒක තමයි මේ මේ අපි කතා කරන ඒ ලෝකෝත්තර භූමියේ සමත සිත දකින්න එකයි සමතේ වෙන්නේ. සමතේ තුනක් තියෙන්නේ සිත දකින්න එකමයි. ඒ කියන්නේ එතන විපස්සනාවමයි තියෙන්නේ. ආර්ය භූමියේ විපස්සනාවමයි තියෙන්නේ. එතන සමතේ නැතු විපස්සනාවක් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒක නිසා අපි කියන්නේ හිත විතර වෙලාවට පොඩ්ඩක් හිත හිත බලන්න පොඩ්ඩක් හුස්මන ඒක අග්‍ර කරලා ඊට පස්සේ ආයෙමත් හිතම දකින්න. ඒ කියන්නේ ඒ ඒ තමයි ගමන තියෙන්නේ. හැම කල්සාවේදීම මට ඒක පැන වෙනවා. ඒ කියන්නේ දැන් ඇඳෙන් නැගිට වෙලා ඉඳලාම ඒ කකුල තියනද ඒ ඔක්කොට හැම කල්සාවකදීම දැන් වෙනදා හිතුවේ නැති වුණත් දැන් ඉබේම අර සීයට මේ කියන්නේ ධර්මයට පොඩ්ඩක් අර බහුලී කතා වෙලා නේද? ඒ කියන්නේ නිතර නිතර දැන් මේ ධර්ම මාර්ගයටම යොමු වෙලා දැන් පේන්න ගන්නවා ටික. මේ ඒකනේ කියන්නේ. එහෙමයි සර්. දැන් ඔබ වහන්සේගේ දේශනා අහන තමයි දැන් මාස එකමාරක් විතර වගේ තමයි ඒක හොඳයි ඒක ඒ කියන්නේ දැන් ඔය දැන් ධම්මටි ඥානය වැඩෙනවානේ ඒ කියන්නේ අර සද්දම්මස්සවනේ මේ අර කියනවා සෝතාපට්ටි අංග කියලාත් කියනවනේ. දන්නාට සද්දම්මස්සවනේ එතකොට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියනවනේ අංග පහක් ගැන කියනවනේ. අනිත් එක ස්වාමීන් වහන්සේ අපි දැන් ඔබ වහන්සේ දැන් කියන ධර්මයේ ඔබට අපේ හිතේ ඔව් අපේ හිත නෙමෙයි ඇහෙන්නේ අපිට. එතකොට ඒ තුලින් අපි අපේ තුලට ඒ ධර්මය විමසමින් තමයි යන්නේ. මෙතනදී අම්මේ මේ මේ අම්මා යම්කිසි පුරුදු වල තියෙනවානේ අපේ සිතේ ස්වභාවයක් තමයි පුරුදු. ඒ කියන්නේ අපිව භාවනා කරන්නේ පුරුද්දට. අපිව ධර්මය අහන්නේ පුරුද්දට. පුරුද්දට ධර්මය අහන විදිහ නෙමෙයි අත්තටම අපි වෙන්න ඕනේ. අපි මීට වැඩිය ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අපි මේ මීට වැඩිය ප්‍රභාවත් වෙන්න ඕනේ. ඒක ප්‍රභාස්වර සිත දකින්න ඕනේ. ඒ හැම මොහොතම ප්‍රභාස්වර සිතක් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ අපි හැම මොහොතෙම අලුත් සිතක් නම් තියෙන එක ප්‍රබෝධතර වෙන්න එපයි. මෙන්න මේ වගේ අවධියක් අපි ගාව ඇතුළාන්තේ එන්න ඕනි ටික ටික ටික ටික. ඒ කියන්නේ සිත නැති වෙන එකක් නෙමෙයි. සිත ඒ විදිහටම වෙනද විදිහටම ඒ කටයුතු වැඩ කරනවා. එහෙමමයි. නමුත් අපිට දැන් අර දරුවෙක් මරනකොට එහෙම කම්පාවක් එන්නේ නැති වෙන තරමට අර අවධියක් එන්න ඕනේ. ඔව් බරක් නැහැ වගේ අදහසකුත් එතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම හරි සැහැල්ලුවක් කරනවා තමයි කනවා බොනවා අනිත් දේවලුත් කරනවා. නමුත් අර ලොකු ලොකු වෙනසක් දැනෙන්න බෑ. නෑ නෑ ස්වාමීන් වහන්සේ. එහෙම දැනෙන්නේ නෑ. මොකද එහෙම දැනෙන්නම් කෙනෙක් එතන ඉන්නitai. දැන් මොකක් හරි අපිට වේදනාවක් ආවත් ටක් ගාලා හිතන මේ සිතකෝ කාටද මේ දැනෙන්නේ? කෙනෙක් ඉන්නවද මෙතන? මෙතන මේ බාහිරින් දෙයක් තියනවද? එහෙම කෙනෙක් ටක් ගාලා පැනවෙනවා. දැන් මට මොනවද දෙයක් වුණත් දැන් දෙඩ හැදිට මම ගොඩක් අසනීපේට සමහරට උස්ම පාව. නමුත් මට ඒකත් මම දැක්කත් මේ සිතනේ මේ මේවා වෙලා මේ දැනෙන්නේ මේ ඔක්කොම කොහේද තියෙන්නේ? කාටද මේක දැනෙන්නේ? මගේ සිතට නේද? මට නිතරම හැම පැනෙන්නේ ඒක නිසා මොන අමාරු මොන දේ වුණත් මට ඒක ඉන්නවද නැද්ද ජීවත් වෙනවද එහෙම හැඟෙන්නේ ඉන්නව නමුත් බයක් සැකම් මුකුත් එන්නේ නැහැ මොන දෙයකටවත්. පැහැදිලි නේද අපි මේ අම්මට දැන් අත්‍තරම පෙන්වන්න උත්සාහ කරා මේ අවදිය කියන එක. එහෙමයි. ඒකට මේ අවදිය කියන එක ඉතාම වැදගත්. එහෙමයි සර්. මේ කියලා අපිට ගොඩාක් එහෙම හොයන්න කියලා නැහැ. නෑ සර්. වැදගත් වෙන තමයි මෙන්න මේ අවදිය. මේ අවුරුද්දේ ගොඩක් අයට අපි කතා කරාට වෙන්නේ නැහැ. ඔව් එහෙමයි සාරා. ඒක නිසා එයා එයා ඉන්නවා අර කොච්චර කිව්වත් බාහිර එයා ඇත්ත වෙලා ඉන්නේ. නෑ නෑ. දැන් සමහර ගොඩක් අය අපිත් එක්ක කතා කරන අය අපිට කියන එක කටින්ම ස්වාමීන් වහන්සේ මේ කොච්චර මේ අපි මේ බලන්න ගියත් අපිට බාහිර ඇත්ත වෙලානේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම ටීවී එකේ බලනවා මම ප්‍රවෘත්තිත් බලනවා ඒ බලන්නෙම මගේ හිත බලන්න. මොකද දැන් මේකට මට ආඩනේවට මේ වෙනවද? එහෙම වෙන්නේ නැහැ. මොකද මම නිතරම දන්නවා මේ සිත දකින්නේ. මේකේ කොහෙද මේ රූප? කොහෙද ශබ්ද? මේ හැමදේම මේ මොහොතේම හැටගෙන මේ මොහොතේම නැති වෙනවා. එහෙම අර අපි මානසිකාර්ය කරනකොටත් ඒක අර ඒක ඇත්තටම අර යථා යථා යථාභූත ඥානය කියන එක අපි සාමාන්‍යයෙන් දකින්නකොටත් එන දැන් මේක ඇත්තටම සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේත් ඒකනේ ඒ කියන්නේ අපි මේක දකිනවා මුලින් මුලින් එහෙම තමයි වෙන්නේ. දැන් අම්මා කියන විදිහට තමයි මුලින් මුලින් වෙන්නේ. ඒ කියන්නේ මේ අපි ඒක නිතරම මෙනෙහි කරන එක තියෙන්න ඕනි. ඒක අවශ්‍යයි. නමුත් අම්මේ ඕකේ දියුණු තැන එතන නෙමෙයි තියෙන්නේ. දියුණු තැන එහෙම මෙනෙහි කරන එකක් නෙමෙයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අපේ ප්‍රඥාවෙන්ම අපිට දැනෙනවා. දැනෙන්න ඕනි. අන්න එතනට යන්න ඕනි කමක් තියෙනවා. එතන තමයි අම්මා දැන් අපේ අපි ගොඩක් වෙලාවට අපේ අපේ හිත දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න ඕනේ තා මේ නිකන් ඉන්නකොට ඒ කියන්නේ මෙනේ කරන්නේ නැතුව වගේ අදහසකින් ඉන්නවා. හිත මොකද කරන්නේ කියලා බලන්න. අපේ හිතේ රැවටිලා අපි පොඩක් බලාගෙන ඉන්නවා වගේ දෙයක් නෑ හොර හොරේ අල්ලන්නවා වගේ. හිත යනවාද කියලා අල්ලන්නවා වගේ. ඔන්න ඔය වගේ සියකින් පොඩ්ඩක් මේ ඕ මෙනේ කරන්නේ නැතුව නිකන් ඉන්න දෙනවා සිතට. ඔය අනුවිදියට යන්න දෙනවා. එතකොට සිත සාමාන්‍ය විදියට හැසිරෙන විදිය පොඩක් බලනවා. එතකොට එතකොට දැනෙනවා මේ ඒක නිකම්ම එහෙම නිකන් ඇලෙන්නෙත් නැති කම්පණයකුත් නැති ස්වභාවයක නිකන් අර සිත එහෙම වැඩ කරනවා. නේද? සිත මගේ නෙමෙයි වගේ අන්නේ දැනෙන දැනීමයි මෙතන වැදගත් වෙන්නේ. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි මට ගොඩක් වෙලාවට එහෙම තේරෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතපු දැන් අපි මේක ඕන කමින් අපි මේක දැන් මේක දැන් අම්මගේ හිතන පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම පැහැදිලිව කියන්න ඕනේ. ඒ කියන්නේ අම්මට දැන් මොකක් කිව්වත් අම්මා කියනවානේ "ඔව් ස්වාමීන් වහන්සේ ඒක මට තියෙනවා" කියලා. <laughs> එතකොට අම්මයි කිසිම වෙකන්නේ අම්මා රහත් වෙලා වගේ. ඒක නම් නෑ ස්වාමීන් වහන්සේ. එතකොට අපිට අහන්න ඉතන අම්මට කී අම්මට පොඩ්ඩක්වත් එහෙම එහෙම කිපෙනවද දැනෙන්නේ නැද්ද? අම්මට ඇලෙනවද දැනෙන්නේ නැද්ද පොඩ්ඩක්වත්? එතකොට අපිට අහන්න ආන්න සිද්ධ වෙනවා. එතකොට අම්මගේ කෙලෙස් දිය වෙලාද තියෙන්නේ සම්පූර්ණයෙන්ම rahat වෙලාද? එතකොට අම්මගෙන් අහන්න වෙනවා මේ අම්මට එහෙම ඒක අම්මේ අපේ භාෂාවේ දෝෂයක්. අපිට ওই භාෂාවේ ඇත නැත කියන අන්තනේ තියෙන්නේ. ඒක නිසා අපිට නෑ කියලා තමයි කියවේ. නමුත් ඕක ඇත්ත ඒක නෙමෙයිනේ. නැත්තම් හරියටම ඒක අපි අපිව අපි හොඳට අචර මේක අවංක මේ මේක ඇවිල්ලා Tamanට සාන්දිටික ගමනන්නේ Taman මිදුන් නැත්තම් Taman ඊගාමෝත මේ සංඥාව සුකුම වෙන එක මේක තව පැත්තක් තියෙනවානේ අම්මේ මේ අපි පෙන්නනවානේ මේක සංඥාව සුකුම වෙනවා කියලා ඔය අපිට දැන දැනීම සංඥාවක්නේ සබ්බ සංඥා රස සංඥා අපි කියනවනේ පොට්ටබ්බ සංඥා ගන්ධ සංඥා රස සංඥා වර්ණ සංඥා ශබ්ද සංඥා මේ සංඥාව කියන එකට අපි ඊට පස්සේ කියනවනේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියලා නෑ මනසට ධර්ම විතරයි අරමුණු වෙන්නේ මනසට මේ සංඥාව කියන එක මේ නිකන් අර නිකන් ඇලෙන ගැටෙන කම්පන චංචල වගේ සංඥාව කියන එක මේ නිකන් අර ඝන සංඥා සුකුම සංඥා ස්වභාවයකට තමයි නවතින්නේ ඇවිල්ලා. ඔය ඔය දිනු වෙන තැනේදී එහෙම තමයි දැනෙන්නේ. ඒ කියන්නේ සිහිය හොඳට සිහිය හිතට පැවැත්තුවාම සිතේ ස්වභාවය හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්නවනම් අපි කියවර හොරේ අල්ලන්නවා එක දිහා බලන් ඉන්නවා කියලා පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ ඔහොම දැන් ගමනක් මේකේ තියෙනවා මේකේ මේ අතුලාන්තේ දිනු කරන කෙනෙකුට ඒක අහුවෙනවා එතකොට එයාට අහුවෙනවා සංඥා මේ මේ මේ අභ්‍යන්තරික මේ එක ඔක්කොම එකයි වගේ දැනෙන දැනීමක් වෙනවා ශබ්දත් එකයි වර්ණත් එකයි ගඳත් එකයි රසත් එකයි මේ අභ්‍යන්තරයෙන් මේකට ඕන වෙනවද නැද්ද එහෙම එහෙම දෙයක් තමයි එන්නේ. අභ්‍යන්තරයේට ඒක එච්චර එච්චර හැංගෙනවද නැද්ද? එතකොට හැංගෙන්නේ නැති ස්වභාවයකට ඒ අභ්‍යන්තරේ මේක මේ හිතන ස්වභාවයක් නෙමෙයි මේක. මේක හිතන ස්වභාවයක් නෙමෙයි මේක අවදිය තුළ ඒ ඒ තමන්ගේ ඒ ඥාණයට තමයි මේක හසුවන්නේ. මේක සිතුවිලි එකක් නෙමෙයි. මෙතන මෙතන ඇත්තම අවදියක් තියෙනවා. අර ලුණු රහ වගේම දැනෙන දැනීමක් අවදිය කියන්නේ. ඒ අවදිය තුළ මේ මේ කම්පණය වෙන ස්වභාවයක් හැම දෙයකම කම්පණය වන නොවන ස්වභාවයක්. අපිට ඒක එහෙම තමයි වචනෙන් කියන්න වෙන්නේ. ඒ කියන්නේ කම්පණය වෙනවා කියන්නේ Tamanට කෙලෙස් තියෙනවා. කම්පණය නොවන ස්වභාවයකට මේක දිය වී යනවා දැනෙනවා ටික ටික. කම්පණය වෙනවා. දැන් අපි ගත්තොත් අපි හිතමු අපි දැන් ෆෝටු කෑල්ලක් අර අර අපි හිතමු අර අර අර මේ සාමාන්‍යයෙන් ඔය තියෙනවනේ ඔය බට බටයක් හීනියට පොඩ්ඩක් දෙදරනවානේ මෙහෙම කම්පණය වෙනවා වගේ දැන් කම්බියක් වුණත් මෙහෙම වැටුනහම දෙදරනවානේ කම්පණය වෙනවා වගේ අනේ කම්පණය වෙන ස්වභාවය තමයි මේ ටික ටික ටික ටික අඩු වෙගෙන යන ස්වභාවයකට